මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි අපේ ධර්ම සාකච්ඡාව ඊයේ මම ඒක පිළිබඳව මතක් කිරීමක් කරපු නිසා දහම් දුන්නා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ අපි ධර්ම සාකච්ඡාව දැනට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න වලින් ආරම්භ කරනවා ඊට පස්සේ කාල වේලා ඉදි තිබුණොත් අපි සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට සාදර වෙමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දින විදිහට අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨහන් අධ්‍යක්ීම් සම්බන්ධයෙන් ප්‍රශ්න හතකුත් ධර්මදේශනාවේ සම්බන්ධයෙන් එක ප්‍රශ්නයකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව පළමුව සක්මන් මළුවේ කීප වරක් සාමාන්‍ය වේගයෙන් ගමන් කර එහි කෙළවර නිසලව මදක් සිටගෙන මම දැන් මෙතන යනුවෙන් එම ඉරියව්වේ සිටින බව මෙනෙහි කළමි. අනතුරුව දකුණ සහ වම් පාදයන්ට අවධානය යොමු කරමින් සෙමින් සක්මන ආරම්භ අතර පාදයන්ගේ චලනයන් සහ ඇතිවන වේදනාවන් ගැන විමසිලිමත්ව සක්මන් කළෙමි. වැලි මළුවේදී වැලි සහ කුඩා ගල්කට පාදයේ ස්පර්ශ වන අයුරුත් ඒවායේ තද රළු ස්වභාවයත් හොඳින් අඳුනා ගතිමි. විටක পায় වැලි අතරේ එරෙන අන්දමත් වැලි කැට පාදයේ ඇඟිලි අතර සිරවෙන බවත් දැනින. එසේම එක් පාදයක් ඔසවන අතරතුර අනෙක් පාදයේ බිම තබා තද කරන අවස්ථාවේදී සිරුරේ බර එක් පාදයකින් අනෙකට මාරුවන අන්දම නිරීක්ෂණය කළෙමි. තවද සිරුරේ බර වැඩි වශයෙන් දරා සිටින්නේ පාදයේ පිටත සුලැඟිල්ලේ සිට විලුඹ දක්වා වරහන් ඇතුලේ කොටසින් බව වැටහින සක්මනේදී පාදයේ බිම තබන අවස්ථාවේදී එය මදක් පසුපසට ඇදෙන බවක්ද දැනුනි. වලලු කර සහ කෙන්ඩ ප්‍රදේශයේ සුළු වේදනාවක් දැනින සක්මන් කරගෙන යාමේදී විටින් විට නැගෙන සිතුවිලි වලින් බාධා බාධා වුවත් පසුව ඒවා අඩුවිය. එහෙත් සක්මන දිගටම කරගෙන යද්දී දැඩි නිදිමතක් ඇති වී සිරුරෙහි සමබරතාවය රැක ගැනීමට වඩා අපහසු විය. මද විවේකයක්ගෙන නැවත සක්මන් කළද නිදිමත නැවතත් ඇති විය. මෙය කයෙහි ඇති අලස ගතියක් නිසා සිදුවක් ලෙස හැඟුණු හේයින් සක්මන් කරන ඉරියව්ව මදක් වෙනස් කර දෑත ඉදිරිපස වෙනුවට පිටුපසටගෙන වරහන් තුල අදිෂ්ඨානය හා වීරිය දැඩි කරගෙන නැවතත් සක්මන් කළෙමි. නිදිමත සම්පූර්ණයෙන්ම පහව නොගියද සිරුරේ සමබරතාවය රැකගෙන තවත් විනාඩි 15ක් 20ක් පමණ සක්මන් කිරීමට සමත් විය. තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී තිර ජීවිතය සහ මේ අත්භවයේදීම සත්‍ය අවබෝධය ලැබේවා. මේකේ වාක්‍ය තුනක් තියෙනවා. ඒක විග්‍රහ කරුවොත් හොඳ විස්තරයක් ගන්න පුළුවන්. සක්මන් කර කර යනකොට මස් කෙන්ඩේ වේදනාවක් එනවා. හිත පිට යනවා. නිදිමත එනවා. ඊට අමතරව ඇත්තටම කකුලේ බර සුලංගිල්ල පැත්තේ ඉන්න විලුඹට යන්නේවත් විස්තර තියෙනවා. ඒක ඉතින් අපි කියමුකෝ අරමුණේ කියලා. දැන් අරමුණෙන් බාරි බාහිරව තමයි ඔය කකුලේ කේන්ද රිදෙනවා. නිදිමතක් වගේ දැනෙනවා. එහෙම නැත්නම් හිතවිලි එනවා. ඉතින් මේ ලියුපු එක්කන අපිට කට උත්තරයක් ගන්න ගන්න පුළුවන් නම් මේ විදිහට ඇවිදිනකොට කකුලේ වේදනාව දැනෙන එක එහෙම නැත්නම් බත් කෙන්ඩේ කෙන්ඩවල වේදනාව දැනෙන එක සහ ඇවිදින ගමනුත් හිතවිලි තියෙන බව දැනගන්න එක එහෙම නැත්නම් නිදිමත එන එක සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියන එක කට උතරයක් ගත්තොත් හරි ලේසි ඉස්සරහට ගෙනියන්න සාකච්ඡාව. ඔව්. ප්‍රශ්නේ ආපහු වර්ණ ගන්නද? මට නිදිමත නෑ මයිකේට කතා කරන්න. මයිකේට. නිදිමත දැනුන දිගටම දැනුණා මම මීට කලිනුත් සක්මන් කළා ගෙදරදිත් දැන් පහුගිය මාස දෙක කාලය තිස්සේම ඒක පිටින් දිගටම තිබුණු අත්දැකීමක්. අපි කියමු මේ අවස්ථාවේදී මේ පරියංක වාර්තාවේ කම සක්මන් වාර්තාව තියෙනවා නිදිමත ආවා, බත් කෙන්ඩ රිදෙන දැන්නා, හිතවිලි ආවා. මේ වෙලාවේදී සක්මන් කරන වෙලාවේදී මේ තියෙන දේවල් ඒ ඒ වෙලාවේ දැනෙන එක අවදිමත් සතියක් තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද? මට හිතෙන්නේ සතියට අරියාදුවක් කියලා වගේ දැනුනේ. ඔය එතකොට ඒ වෙලාවේ නොදැනී තියෙන්න ඕන කියලා හිතනවද නැත්නම් අරමුණෙන් පිට දේවල් දැකින එක අරියාදුවක් කියලා ගත්තොත් අපිට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ සතියේට අතපය දිගහැරලා නැගිටින්න. සතිය වැඩෙන්න වැඩෙන්න ඔක්කොම තේරෙනවා. ඉතින් ඒක නිසා මේ භවනා ශාලාවේ ඉන්න ඔක්කොලම තියෙන වැරද්දක් මේක. භවනා කරනකොට ඒ කරන වෙලාවේදී තියෙන දේවල් ගොඩක් වැටෙනවා. ඒ ඔක්කොම අපි අරියාදුවට ගන්න. ඉතින් ඒ නිසා සතිය අන්තිමට ගන්න ඕන ඔබල නිකන් ඉන්න. ඇයි මොකද එනේ කියන කියන එකට අපි ලකුණු කපනවා. නමුත් මේ සතිය තියෙන බාට ප්‍රධාන ලකුණක්. මට සතිය තියෙනකොට ඇවිදින බවක් දන්නවා. බත් කෙන්ඩත් රිදෙනවා. නිදිමතක් දැනෙනවා. හිතවිලිත් තියෙනවා. දැන් අපි මෙතේ ඉල්ලා කඩේට ගිහිල්ලා එන්න යන බණ්ඩ මොනක්වත් ඇයිනේ. මොකද අපි හිත හිත යන්නේ වෙන එකක් ගැන. වෙන මාර්ගයක් ගැන කල්පනා කරන කකුල් දෙකෙන්ද යන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ අතරමැද හිතවිලි ආව බව දන්නේත් නැහැ. නිදිමතකුත් නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ ඒ වෙලාවේ අස්පනා අපිට තියෙන දේ දැකීම මේ අවදි සතියේක සුබ ලකුණක් සතියේ තියෙන නිසා ලැබිච්ච ආශිර්වාදයක් කරගත්තොත් භාවනාව දවස් දෙකෙන් දියුරෙනවා. එන්නේ එකට වෛර භාවනා කරනකොට මොනවා පෙනුනත් අපි ඒකට වෛර කරන නිසා සතිය නිකන් කොර වෙනවා සතිය අංශභාග වෙනවා සතිය මීමස් කොර ආමාරෝට හැදෙනවා මේ සතිය කියන්නේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩෙන එක අපි හිතනට බොහොමඩ ශීඝ්‍රයෙන් වැඩෙනවා අපි ඒක මේ කප්පාදු කරන නිසා අපි ඒක අන්තභාග කරන නිසා අපි ඒකට මූණට කියලා ගන්න හින්දා අපි එකට මුහුණට උණු වතුරක් කරන නිසා සතිය මුසුප් වෙලා තියෙනවා. එනිසා සක්මණේ විතර නෙවෙයි පරියන්කේ විතර නෙවෙයි භාවනා කරනකොට මතුවෙන හැම දෙයක්ම එතන එතන දැනගන්න හම්බෙන්නේ අවදි මනසකට විතරයි. ඒ දකින්න ඔක්කොටම අපි කිව්වොත් මේක විතරයි භාවනා මේ ටික ඔක්කොම නැහැ කියලා. අපි ඒ තරමටම සතිය අඬු කඩනවා. සතියට ඉදිරියට යන්න බෑ. ඉතින් ඒ නිසා වාර්තාගත කරලා තිබුණ නිසා මට මෙහෙම සාකච්ඡාවක් ඇදලා ගන්න පුළුවන්. ලියලා තිබුණ නිසා මම ඇවිදිනකොට මට ගෙන්ඩරි දෙනවා. මට ඇවිදිනකොටම තේරෙනවා හිතවිලි තියෙනවා කියලා. මට ඇවිදිනකොට තේරෙනවා මට නිදිමතක් තියෙනවා කියලා. නිදිමත පිළිබඳව විස්තර තියෙනවා. කෙසේ නමුත් මේ ඔක්කොටම සාදර වෙලා ගියා නම් සතිය කියන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා දැන් මේ අරමුණ විතරක් නෙමෙයි වටේ බලලා කියනවා මෙන්න මේ මේ අනතුරු දේවල් තියෙනවා මේ මේ හොඳ දේවල් තියෙනවා කියලා. ඉතින් ආරක්ෂක සේවාවේ තොරතුරු ලබන එක වළක්වගත්තොත් අපේ අරසව නැති වෙනවා. එහෙම. ඒක කොහොම තේරුම් ගන්නේ? භාවනා කරනකොට විතරයි ඒවා දැනෙන්නේ අපිට. මොකද භාවනා කරලා විතරව බලන්නේ අපි. එනිසා බුරුම් භාෂාවෙන් කියනවා බැලුවොත් විතරයි පේන්නේ. දැන් බලලා තියෙනවා. නමුත් පෙන්වන දෙයට මූණට කියලා ගහලා තියෙනවා. පේන දෙයට උණුතුරක් කරලා තියෙනවා. පේන දෙයට අරියාදුව කියලා කියනවා. ඉතින් එතකොට සතියට ස්තුති කළ යුතු තිබියදී අපි මේ සතියේ කකුලේ කකුල් මාට්ටුවක් දැම්මා වගේ පටලවා දෙමිලක් අතරමං කිරීමක් කරනවා. ওই ටිකම ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දරුවන්ට කරනවා. ඔයගොල්ලන්ට ඕන තරමට දරුවෝ හැදෙනවනම් හොඳයි කියනවා. හැබැයි දරුවෝ ඊට ඔයගොල්ලන්ට බොහොම හොඳයි. ඒ දරුවාට හැදෙන තාලට යන්න දෙනවනම් ඌ මේ જાතිය ගොඩ ගන්න. ඉතරහට කිසිම බය වෙන්න දෙයක් නැහැ අපට. දෙමාපියෝ කරන්නේ නෑ නෑ ඌ අර කොටු කරලා දඬු කඩේ ගහලා කියනවා මේක විතරයි පාර. අපේ අප්පච්චිත් ගියේ ওই පාරේ අප්පච්චි අප්පච්චිත් ගියේ ওই පාරේ සුබත් පළංගේ පාරේ. ඉතින් අරුට කරන්න තියෙන එකම දෙයයි අම්මට අප්පට වෛර කරන එක විතරයි කරන්නේ. දැන් ඇදලා හැම දරුවෙක්ම ඒක කරනවා. ඒ වාගේ තමයි මේ සතිය වැඩෙනකොට කරුණාකල කකුල් මාට්ටු දාන්න එපා. කරුණාකල අඬු කඩන්න එපා. කරුණාකල අන්තභාගී කරන්න එපා. මේ විදිහට වාර්තා කරන්න. වාර්තා කරුණොත් මම ඇදලා ගිහිල්ලක් මේ කරන්නේ. වාර්තා කරුණොත් ඌගෙන්නලා අහනවා මේක හොඳද නරකද? මේක අරියාදුවක්ද සතිය වාසියක්ද? ඉතින් අරියාදුවක් කියපු ගමන් ගන්න. මම දැන් සභාවේ ඉන්න කට්ටිය මට ගහයිද කියලා. මෙහෙම නැතුව කවදාකවත් අපිට මේ භාවනාව දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් මේ සත්‍ය තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන දේවල් කියන්න මනින්න ගියොත් ඇති හැටි දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා දැන් මොකද කියන්නේ ප්‍රකාශයක් කරනවා නම් මොකද්ද කරන්නේ? සාවින්වාස කිපදේව සම්පූර්ණ කිව්වේ. නෑ එහෙම කියලා හරියන්නේ ප්‍රකාශයක් කරන්න ඕන සභාව. කොහේ කියලා සාවින්වාස මේ තේරුම් ගත්ත දේ තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් තේරුම් ගත්ත දේ තමන්ගේ වචනෙන් කියන්න බෑ. භාවනාවේදී නැත්නම් සතිමත් සිටීමේ දැනෙන සෑම දෙයක්ම සිතුවිල්ලක් වේදනාවක් වගේ හැම දෙයක්ම සතිමත් භවයේ ලක්ෂණයක්. සතිමත් භවයේ ආනිසංශයක් සතියේ ක්‍රියා ක්‍රියාකාරීකමක් සතියේ තියෙන සතියේ ස්තුති කළ යුත්තක් මිස ඒ දේ හොඳ නැහැ මේක දැකපු සතිය හොඳ නැහැ කියන්නේ ගියොත් අපි සතිය බාල කරනවා, අඬු කඩනවා, මූණට කෙල ගහනවා. ඉතින් ඊට පස්සේ සතියට මුකුත් කරගන්න බෑ. ඉතින් සානිදාසිය යනකොට භාවනාවට යන්න මේකටත් වැඩිය පේන්න තියෙනවා නම්, පේන්න තියෙන ඉල්ලන්න තියෙන දුක්ඛ සත්‍යනේ වෙන මොකද්ද ඉල්ලන්න තියෙන්නේ? මේ පේනවා. ඔබ අනිකලාට අපි බලන්නේ අපි සතිය නෑ. බලන්න ගියොත් පේන්නේ ඔච්චරයි. ඒක දකින්නවා ඒක නම් කවුරුත් දකින්න මම දන්නවා ඒක දකින්න බෑ ඒක වාර්තා කරනවා කියලා කියන්නේ විශාල පෞරුෂත්වයක් වාර්තා කරනකොටත් මේකේ ජයග්‍රහණයක් විදිහට වාර්තා කරන්න පුළුවන් නම් ආයේ භාවනා කරන්න දෙයක් නැහැ. ඕක තමයි නිවන කියන්නේ. අපි මේ එන තොරතුරු පැත්තකට දාලා කොහෙන්ද රටින් එන්න පුණියොනක් බලාපොරොත්තු වෙනවා. සුපර් මාකට් එකෙන් බලාපොරොත්තු වෙන නිවන. ඕක තමයි පළවෙනි ආර්ය සත්‍යය. හිතට ඇවිදිනකොට හොඳට අවදිින් ඇවිදිනෝ නම් කකුලේ බර මාරු වෙන දැන් අතරේ තේරෙනවා අනිත්යෙන් වලත් වේදනා තියෙනවා. හිතත් හිතවිලි දඟලනවා. නිදිමතත් එනවා. ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරන්නත් පුළුවන්. මේ බව දැනගන්නත් පුළුවන්. හැබැයි මෙව නරකයි කියපු ගමන් කම්මැලි වෙනවා, ඉරියව මාරු කරන්න හිතෙනවා, අද්දක ඉතරයි තුනක පසර ගන්න හිතෙන ඔක්කොම එන්නේ මේක වැරදි කියලා හිතාගත්තොත් කොහොම හරි ඊට මේක හරි. මේක තමයි භාවනාව කියන්නේ කියලා ගියොත් හැම වැරද්දකින්ම පුදුම ධෛර්යයක්. බැටරිය charge වෙනවා වගේ ධෛර්යයක් එන්න පටන් ගන්නවා. වார்த்தාවට පැහැදිලිවම ලියන්නේ ණයට ගත්ත දේවල් නෙවෙයි. Tamanට අත්පටා වෙච්ච දේවල්. අස්පනා පිට වෙච්ච දේවල්. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ ඒ පාරයන්ක භාවනාවක් තියෙනවා. දැන් ඕන්නේ ඔය ඔය පාර ඇති. එක්කෙනෙකුට එක පාරක් ගහපම ඇති වැඩි හොඳ නැහැ. ඒකේ වෙලාවයි කියන්නේ බය මේ මේ මට කිව්වේ භාගයයි. ඒ නිසා මේ නෑ ස්වාමීන් වහන්සේ කියන්න ගන්නකොටම ස්වාමීන් යන්න බලනකොට මම පැන්නා. දැන් අපි යනවා දෙවෙනි එකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මා වසරක පමණ කාලයක් තිස්සේ නිස්සරණ වනය ආශ්‍රිතව භාවනා වැඩසටහන් වලට තෙවරක් පමණ සහභාගී වී ඇත්තෙමි. නිවසේද මිනිත්තු 45ක් පැයක් පමණ දෛනිකව පර්යංක භාවනාවේ යෙදෙමි. පර්යංක භාවනාව නාසිකාග්‍රේ හුස්ම වැදීම අරමුණු කරගෙන ආනාපාන සති භාවනාවේ යෙදෙමි. ආස්වාසේ දිගු බව, සිසිල් බවද, ප්‍රස්වාසයේ කෙටි බව සහ උණුසුම් බව නිතර නිරීක්ෂණය කරමි. ටික වේලාවකින් උඩුකය පෙදෙසට සැහැල්ලුවක් දැනෙන නමුත් සිත වරින් වර විවිධ අරමුණු කරා දිවයයි. එහෙත් ඊතා ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරගන්නෙමි. විටක සිත අභ්‍යන්තරයෙන් වෙනත් සිතුවිලි මාලාවක් පෙනෙන්නට පටන් ගනී. එවිටද ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරමි. වෙනත් දේ මතක් වෙන විට සිතුවිල්ලක් සිතුවිල්ලක් යයි කිහිප විටක්ම සිටිය යුතුය වේ. බොහෝ අවස්ථාවල වැඩි වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ සිත පවත්වා ගත හැකිවද තවත් බොහෝ අවස්ථාවල සිත වෙනත් අරමුණු කරා දිවයයි. සමහර දිනවලදී භාවනාවට වාඩි වූ විගසම කය සැහැල්ලු වී විවිධ රූප සටහන් නැති වෙමින් නැති වෙමින් යන ආකාරය දැකගත හැකිය. මෙම වැඩසටහනට පැමිණි දිනවලදී මෙසේ සිදුවේ. නිවසේ භාවනා කරන විට සිත විවිධ අරමුණු කරා දිවීම සිදුවේ. භාවනා කරගෙන යන විට කයේ උඩ කොටස මෙක්ට ඇති සම්බන්ධය නැති නැති වී යනවාක් මෙන් දැනේ. ඊට පසු ආලෝක සහ වෙනත් රූප සටහන් පෙනෙන්නට ගනී. මෙම රූප ඇති වී නැති වී යයි. මේ අවස්ථාවේ ආස්වාස ප්‍රසවාසයේ සමග සිත තිබෙන බව විටින් විට මෙනෙහි කරමි. ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවෙහි සඳහන් කළ පරිදි එම අවස්ථාවත් අනිත්‍ය සංඥා ලෙස දකින අයුරු තව ටිකක් පැහැදිලි කර දෙනෙමින් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. මෙය පුහුණු කරන මුල් දිනවලදී සිත දෙපා දෙසට යොමු කළද විවිධ දේ මතක් වී එය නැතිව යයි. මුලදී මම වම දකුණ ආදී ලෙස පුරුදු වී දැන් ඔසවනවා තබනවා ලෙස සක්මන් කිරීමට පුරුදු වී සිටිමි. සමහර අවස්ථාවල සිත පිට ගියත් නැවත සක්මන කෙරෙහි යොමු කර ගැනීමට හැකි වී තිබේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවිතය ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සෙල්ලා පරියන්ක ගැන විස්තර ලියනකොට අවස්ථා තුනක විස්තර දානවා. මේ වගේ විස්තර දැම්මොත් අහගෙන ඉන්න කෙනාට මොකද්ද මොකටද උත්තර දෙන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පරියන්ක මේ භාවනා විස්තර කරනකොට කියන්න ඕන වැදගත් දේ විතරක් ඉස්සර කරලා ලියනවා නම් ඇති. අනික් පල්පල් දාන්න දාන්න අහගෙන ඉන්න කෙනාගේ අවධානය පිටපැත්තකට යනවා. ඉවරේට මතකත් නැහැ කොහෙන්ද පටන් ගත්තේ කියලා. ප්‍රශ්න තියෙන නිසා ඒකට උත්තර දීමේ මගේ වාක්‍යෙම ඉෂ්ට කරන්න පුළුවන්. මේ විදිහට දේවල් වෙනස් වෙනවා දකින්නකොට අනිත්‍ය සංඥාව වඩනවායි කියලා කියන්නේ මේවත් වෙන්න එපා කියලා හිතන්න එපා මේ වෙන දේවල් වෙනස් වෙන එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒකට ලෑස්තිලා යන්න. ඉඳගෙන ඉන්නකොට සමහරලාට හිතවිලි රූප පේනවා, ඊටට ආනාපාන පේනවා, හිතවිලි පිට යනවා. කොහේ පිට ගියත් මොන දෙයට පිට ගියත් නැවත ගේන්න ඕනේ ආනාපානට කියලා දන්නවනේ ඉඳගෙන ඉන්න වෙලාව. සක්මන් කරන වෙලාවේදී නැවත ගේන්න ඕනේ දෙපයට වම දකුණ කියලා දාන ඔච්චරයි නිවන කියන්නේ. කොහි නන්නත්තර වුණත් මම යන්න ඕන දන මෙතනයි කියලා දන්නවනේ. ඒක සරණ කියන්නේ ඕකයි. නාථකරණක ධර්ම කියන්නේ ඒකයි. දැන් නන්නත්තර වුණාට හිත තියන්න ඕන තැන දන්නේ නැත්නම් අසරණයි අනාථයි. එතකොට සාසනයේ වගකීමක් ලැබෙන්නේ නැහැ. නිසා ඒක තව ඔප්නම් වල කියන්න පුළුවන්. ඒක තව හිතුවක්කාර විදිහට කියන්න පුළුවන්. ආපහු හිත ගෙනියලා තියන්න ඕන දැන දන්නවනම් හිතවිල්ලක තිබ්බත් කියලා ප්‍රශ්නයක් නැහැ. වේදනාවක තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. ආපහු ගේන්න ඕනකමකුත් නැහැ. ඒ තරම් විශ්වාසයක් හිතට තියෙනවා. මගේ ආරක්ෂක භූමිය තියෙනවා. මම ඉන්නේ වැරදි තැනක. ආපහු දුවගෙන යන්න ඕනකම නැහැ. දුවගෙන යන්න ඕනේ විශ්වාසයේ මධිකම නිසා. ඒ නිසා හිත පිට යamak කියලා දෙයක් නැහැ. පිට ගිය බව දන්නවා. ඒ වගේම පිටගිය හිත දැන් තියන්න ඕනේ මෙතන කියලා දන්නවනම් ඒ වෙලාවට ඒක තමයි බුදුන් වෙන්නේ. ඒක තමයි ඒ වෙලාව තමයි ධර්ම වෙන්නේ. ඒක තමයි සංඥා වෙන්නේ. ඉතින් ඒ ටික දන්න බව ලියන්න දන්නවනම් බොහෝම ජයග්‍රහණයක්. මගේ හිත පිට ගියා, හිත විලට හිත ගියා. හැබැයි මම දන්නවා ආපහු හිත ගෙනියන්න ඕනේ ආනපාන කියලා. සක්මන් කරනකොට නම් මම ගෙනියන්න ඕනේ මම දකුණ කියලා දන්නවනේ හිත පිට යamak නැහැ එතන. ඇත්තටම කියනවනේ යෝගේ හිත පිට යන්නේ නැත්නම් සතිය වැඩෙන්නේ නැහැ. සතිය වැඩෙන්නෙම හිත පිට යනවා. උදාහරණයක් වශයෙන් කියනවා තොටිල්ලේ ඉන්න තාක්කල් බබා වැඩෙන්නේ නැහැ. ඒක තොටිල්ලෙන් පණින්න ඕනේ. එලිපත්ත පණින්න ඕනේ. ඒක ගස් නගින්න ඕනේ. පීනන්න ඕනේ. ඒව හිරුවේ නැත්නම් වෙවෙන්නේ නැහැ. ඉතින් ඒක කුල්ලකින් වහලා මුල්ලක දාලා තියාන හිටියට දරුවා හදනවා කියලා ඒකේ දරුවා හැදිල්ලක් නැහැ. කෙල්ලෝ නම් තව කමක් නැහැ. කොල්ලෝ එහෙම හදන්න බෑ. මේ සතිය මහ බුදුම සෙල්ලක්කාර එකක්. පිට ගියාට කමක් නැහැ. ඉංජු ඉංජු ගේනකොට කූඩුවට එනවනේ. බලු කුක්කෙක් ආවා. ඒකට යන්න හරින ගිහිල්ලා බලන්න පිට ගියාට මට පිටේ ඉන්න බව දන්න මට බයක් නැහැ මම දන්නවා අපත්තට යන්න පුළුවන් කියලා. ඒ විදිහට පිට යන්න ලෑස්ති වෙන්න නම් අනිච්ච සංඥාවෙන් ඉන්න ඕන ඔකිය. හිත එතනම හිටින්නේ නැහැ. හිටියන තුර ප්‍රශ්නයක් නැහැ. මම ගිවිසගත්ත අරමුණ තියෙන මට ඕන ලාග යන්න පුළුවන්. කියපු ගමන් එයා යනවා. ආන්නි වගේ යන්න පටන් ගත්තොත් අපිට පශ්චාත්තාවයක් එන දෙයක් නැහැ. පශ්චාත්තාව එන්නේ මෙතන ඉන්න ඕනේ එතන හිටියේ නැහැ කියලා එකම තැනක තියාගෙන ඉන්න උත්සාහ කරොත්. ඒ නිසා විපස්සනාවේදී අපි තනක් අඳුලා දෙනවා. ඒක පුරුදු කරනකම් ඒක විතරම තමයි. ඊට පස්සේ ඕන තැනක හිත නටන්න ඇරලා ඉන්නේ කොතනද කියලා දානවා. හදිසියක් වුණොත් මෙතෙන්ට යන්න ඕන කියලා දානවා. ආන්නේ විදිහට දන්නවනම් ඒ ඕන තැනකට හිත යන්න අරින එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. නিত্য දෙයක් නැහැ. ඕන තැනකට යන්න. අනේ එදාට විතරක් අද ඒක කල් වේලා වැඩි ඇති. නමුත් කියන්නේ අනිදාට විතරක් මූල කර්මස්ථානයක් නැති වුණත් ආනපනෙ නොපෙනුනත් යෝගාචර පුදුම විශ්වාසයක් එන්න පටන් ගන්නවා කොහේ රත්ති අදු ගැහුවත් මෙයා gedett එන්න දන්නවා. ඒ වෙලාවට තමාට ආනපනෙ ඇත්තෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. සක්මන් කරනකොට ඉබේ සිද්ධ වෙනවා ඒක. ඒකට විශ්වාසයක් ඇති වෙනවා දැන් හිත දන්නවා තමන්ගේ gedett එන්න. කොයි වෙලාවක හරි හිත gedera නම් ඒක තමයි නිවන කියන්නේ. පුළුවන් තරම් හිතට කියන්න බෝනේ රස්තිය දොක් ගහපන් ඉන්ජුජු කියනකොට කූඩුවට වරේ. ආන්නේ විදිහට යන්න දුන්නට පස්සේ ඌ යන්නේම නැහැ. ගිරව හදනකොට ගිරව කූඩුවේ අරපු ගමන් යනවා. මයින්ෝ නැහැ. මයින්ෝ කූරු ඇරලා තියපහම එළියට ගිහිල්ලා නාන්න ඕන කොට ගිට කූඩුවට එනවා. කන්න ඕන නම් කූඩුවට එනවා. ඒ නිසා මයින්ෝ ඇරලා හදන්න පුළුවන්. ගිරව බෑ. ඊට ඇරපු ගමන් යනවා කවාලා විලන්ත ಜಾති ඇතික රත්රන් කිවුදු වේ ගිරවා ධම්මාලා යණ්ඩ යාවි රෞදිදී ඒ ලබන සේවන සපතා ඒකට මම කියනවා සමත ක්‍රමය කියලා. <laughs> ඉර කරලම හදන ක්‍රමයට කියනවා මම සමත ක්‍රම. විපස්සනා ක්‍රමේ මයින්ව හදනවා වගේ. ඔය එළියට ගිහලා කාලා ඇවිල්ලා. අපේ ගෙදර හිටියා මයින් උට කපුටෙක් කැමෙලෝපුවා දූවගෙන කුඩුට. ඉතින් අම්මා කියන ඔබට ඕක තමයි යන්න එපයි කියන්නේ. දුර ඇරලා තියෙන්නේ. ඉතින් ඒකට ඌ ගෙදර එකෙක් වගේ. අන්නේ වගේ සත්‍ය පුරුදු කරන්න ඕන තැනකට යන්න පුළුවන්. මම මේ ආදුනිකයෙකුට නෙමෙයි කතා කරන්නේ. මම කියන්නේ යම් පාණ දිනු කරපු කෙනෙකුට ගියාට පස්සේ එන තැන දන්නවනම්. එයාගේ ආරක්ෂක භූමිය දන්නවනම්. අශෝක ස්ථානේ දන්නවනම්, විරජ ස්ථානේ දන්නවනම් බුදුරජාණන් කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. එයා ශෝක නොකරන තැන දන්නවනම් රජස් නැත්තන දන්නවනම් ക്ഷേමයේ දන්නවනම් ඒක මංගල කාරණාවක්. එනිසා හිතට පුරුදු කරන්න මේ දවස් හතර පහේ අධිචක්කච්ඡා මෙතෙන් එන්න මේක තමයි ආරක්ෂක භූමිය. ඕන විදිහට ඵලයක්. මම කියන්නේ ඵලයක් කියලා. ගියාට ඒ තැනට ගෙන්නෙන්න පුළුවන් නම් එළියට දෙන්නට මං කියනවා ඉස්සල කියපු එකනවත් එක්ක ඒ පිට ගිය තැන ඉඳලා ගෙදෙට්ට එන පාර විස්තර කරන්න පුළුවන් නම් එච්චර ලස්සන රචනයක් ලෝකේ ඇත්තෙම නැහැ. පිට ගියේ හිත නැවත ගෙදෙට්ට යාපු හැටි විස්තර කරන්න බෑනේ. ඒතර තේරෙයි ඒ දැනුම විතරයි මම මේ ලෝකේ උපයෝග දැනුම. අනික සේරම දැනුම් ණයට ගත්තේ. අනුන්ට කඹරන දැනුම. මේ දැනුම එහෙම නැහැ. මේ දැනුම බුදුහාමුදුරුව අපිට කියපු ගන්නපදයක් මට ධර්මයේ තේරුණා නම් භාවනා තේරුණා නම් හිත පිට ගියාට පස්සේ ආපහු ගෙදර එන පාර විස්තර දහිතව කියන්න පුළුවන්. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කිරීමේදී කාට හරි කියලා දෙන්න ඕනේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සුසුම් රැල්ල අරමුණ කරමි. ටික වේලාවකට පසු මෙහිදී ආශ්වාසය හොඳින් දැනෙන අතර ප්‍රශ්වාසය නොදැනේ. විනාඩි 45ක් පමණ එසේ පරයන්කේ සිටින විට කකුලේ වේදනාවක් දැනුනි. වේදනාව මෙනෙහි කළ විට ටික වේලාවකින් එය නැති වී ගිය නමුත් සිත සිතුවිලි ඔස්සේ පිටතට ගිය බව දැනුනි. නැවත ආස්වාස ප්‍රස්වාසයේ අරමුණු කෙලිමි. දකුණු කකුලේ වේදනාවක් දැනිනි. පළමු පරිදි මෙනෙහි කළද වේදනාව අඩු නොවුනි. එවිට පර්යංකයෙන් නැගී සිටියෙමි. වේදනාව නැති වී ගියේය. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යන්කේ සිටින විට මෙසේ වේදනාවක් හටගත් විට පර්යන්කේම සිටිමින් ඉදිරියට යාම සඳහා මහා කුමක් කළ යුතුදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපිට වේදනාවක් නැති එකම චිත්තක්ෂණයක්වත් ජීවිතේ නැහැ. අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. ඒ නිසා අපිට ලොකු සාංශි කියලා දීලා තියෙනවා. ඉතින් අපි මේ වේදනාව කියලා මදහස් කරන්නේ කොයි එකද කියලා මන් දන්නේ වේදනාවක් දැනෙන්නේ නැත්නම් මැරිලා. අපිට මේ අන්තික වේදනාවක් දැනෙන්නේ නැත්නම් අපි අන්තභාවය කියලා කියනවා. ඊට පස්සේ වෙදකම් කරනවා මොකද අර වේදනාව ආයෙ ගන්න. ඊට පස්සේ වේදනාවට පස්සේ කියනවා දැන් නම් සනීපයි කියලා. ඒ මොකද මේ පැත්තෙන් දැන් කැක්කුම් පිපුරුම් එන නිසා. ඒ නිසා වේදනාවක් නැත්නම් ජීවිතයක් නැහැ. ජීවිතය කියන්නේ විඳීමක්. අපිට කියන්න බුලා විඳම විඳ වේීමක් කියලා. අපිට ඒකට බුදුම ආශාවක් තියෙනවා. දැන් කියනවා මේ වේදනාවත් තියේදී නැගිටින්න නැතුව ඉන්න ක්‍රමයේ කියලා දෙන්නේ කියලා. මේ කොයි වේදනාවද කියලා මන් දන්නේ. ඒක නිසා බලන්න භාවනා කරනකොට වේදනාවක් නොවන කෙනෙක් මේ කවුරු හරි අත උස්සන්න කියාට වන්නේ ඉන්නවනම් කවුරු හරි එහෙම වේදනාවක් නොදැන්න කෙනෙක්. නමුත් සමහර වේදනා අපිට ප්‍රශ්නයක් නෑ අපිට ඉන්න පුළුවන්. සමහර වේදනා අභියෝගශීලී. සමහර වේදනා උඩ අපි දන්නේම නෑ නැගිටලා. ඉතින් ඒක එnde එnde එnde දිනු වෙනවා. ඉස්සර නැගිටින්න හේතු වෙච්ච වේදනාවක් දැන් මෙතන නැගිටින්න නැතුව ඉන්න පුළුවන්. නමුත් ඊට වැඩි ලොකු වේදනාවක් නැගිටිනවා. මෙන්න මේ විදිහට එන්නේ එන්නේ වේදනාව දරා සිටීමේ ශක්තිය වේදනාව තියෙන ප්‍රතිශක්තිය තමයි අපිට ලැබෙන පෞරුෂත්වය කියන්නේ. ඒකම තමයි දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. ඉතින් කවදා හරි හිතන්න මරණ වේදනාව දැකලා ඒක බය වෙන්නේ නැතුව හිටපට පස්සේ තමයි නිවන් දකින්න කියන්නේ සෝවන් වෙනවා කියලා කියන්නේ. මරණ බය තියෙන තාක්කල් මූර්තේට බය වෙන තාක්කල් අමූර්තේට යන්න බෑ. එදා කොයි වෙලාවකරි ඉවසලා ඉවසලා ඉවසලා මරණ වේදනාවත් ඒත් කමක් නැහැ මට මේ ශාසන විනෝමයෙන් කරගන්න ඕනේ කියලා මරණ වේදනාව විඳලා ඉවර වෙච්ච දවසට ඔන්න සෝවාන් ඇවිල්ලා ඉඳි ගෙදෙට්ට. කායට බය තියෙන තාක්කල් ජීවිතේට බය තියෙන තාක්කල් බෑ. ඒක නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ආනපානෙක තීරණ වෙලාවෙදි නොතේරෙන වෙලාවෙදි මේ වේදනා ශරීරයක් අපිට තියෙන. වේදනා සාගරයක්. අපි ඉන්නේ වේදනා සාගරික පතුලේ. එක්කෙනෙකුටවත් වැඩිපුරක් නැහැ එක්කෙනෙකුටත් අඩුපුරක් නැහැ තන්නේ කර බොරුව ගෙනියන. ඔක්කොමලා ඉන්නේ එකම මට්ටමේ දොස්තරයි ලෙඩයි දෙන්නම ඉන්නේ එකම වේදනාවේ. ගුරුවරයයි ශිෂ්‍යයයි දෙන්නම ඉන්නේ එකම වේදනාවේ. දෙමාපියෝ දරුවෝ දෙන්නම ඉන්නේ එකම වේදනාවේ. රජුරෝ රටවැසියනේ දෙන්නම එකම වේදනාවයි. අපි හිතනනේ රජ වුණොත් වේදනාව අඩුයි. දොස්තර වුණොත් වේදනාව අඩුයි. අමදාත වෙනකොට වේදනාව අඩුයි. ගුරුවරයෙක් වෙනකොට වේදනාව අඩුයි කියලා නේ උන්දලයින් අහලා බලන්න. කියා ගන්න බැරි දුකක ඉන්නේ. ඒ නිසා අහන්න මට ඊට වැඩිය චෝදනා නොකර කාගෙන තව ඉස්සරහට යන්න පුළුවන්ද? ඒක වැඩෙනවා නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒකට අඩේට තියාගෙන ඉන්න ආනපාන. වේදනා තියේදිත් චෝදනා නොකර කාගෙන ඉන්න. ඊවසපම් පපුව කියලා වතු ටිකක් ගා ගන්නවා අමාරු නම්. යන. කරුචුරු ගාන්න ගිහිලා තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් වෙලා තියෙන්නේ. චරිචුරු ගන්න කියලා තමයි අපි දීන හීන බය ආදු தත්වෙට බැල தත්වෙටපත් වෙලා තියෙන්නේ. බුදුරජාණන්සේ කියනවා මම තව දුරටත් බැලේක් නෙවෙයි. මම මොකාටවත් බය නැහැ. මම එන දෙයට මුණ දෙනවා. මොකද ඇඬුවත් අපි මුණ දෙනවා නැත්නම් මුණ දෙනවනේ. අඬා අඬා මුණ දෙනවට වැඩිය හොඳයි අඬන්නේ නැතුව මුණ දෙන එක. ඒ නිසා කෙන්දිරි ගන්න එපා. ගේමට කැතයි. එච්චරයි කියන්නේ. ගේමට කැතයි. භාවනා කරන්න ආවේ මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් හොයාගෙන නෙවෙයිනේ. හැබැයි ඕනට වැඩි දුක් විඳින්නත් එපා. දවසින් දවස භාවනා කරන ගමන් සක්මන් භාවනා කියන්නේ මම මෙතන මේ පරියංක භාවනාව. සක්මන් කරනවා වේදනා තියෙද්දි කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා. ওই වේදනා ලෙඩර් කියන ඔක්කොම පව් එහෙම කිව්වට හොඳ නෑ. පච තන්නේ කර ස්පිරිතාල ක්‍රමේ මේ ලෙඩ්ඩුන්ගේ අඳුර පෑම ලොකු කරලා පෙන්නලා තියෙනවා. අන්ධහර බාන කට්ටියකට සද්දයක් නැකලා තියෙනවා. ඒ කිය ඒගොල්ලෝ ලොකු අයිතිවාසිකමක් කරගන්නවා ලෙඩ වෙනකොට අත් ගෙදර ඉන්න කට්ටියම ස්පිතාලෙ ගෙනියනවා. මොන ගයිසුමක්ද මේ? බුදුජානන්සේ කියන පැවිද්දට යනකොට කැලියට ඵලයක්. ඔබ දන්නේ නැතුව හැන්දකොරේ යවිදිනකොට සර්පෙක් පාගන්න පුළුවන් මුලක් කියලා. මැරෙයි ඉවරයි. පයි කැන්දිර ගන්න දෙයක් නෝ ඔන්න ඔකයි මහානකම කියන්නේ. මේකට මේ ඉන්ෂුරන්ස් තියාගෙන ටෙලිෆෝන් එකක් තියාගෙන මෙතන ඇම්බියුලන්ස් තියාගෙන මහානකම් කිරිලක් එහෙම තිබුණේ නැහනේ. ඉතින් ඒ නිසා ටික ටික තේරෙයි මේ අපි බොළඳ වෙන්න පටන් ගත්තොත් ලෝකය ඒ තරමට බොළඳ වෙනවා. අපි රැවටේ. කාටවත් ඇහෙන්න කේන්ද්‍රය ගන්න එපා. කේන්ද්‍රය ගන්න තෝ පුළුවන් තරම් ඉවසපම්පපුව කියලා භාවනා කරගෙන යන් භාවනා පරියන්කේදී ඔහොම ඉඳදී මැරිලා ගියොත් මොන තරම් සතුටක්ද කියලා හිතා. මෙහෙම ඉන්නකොට එහෙම මැරිලා ගිහිල්ලා. ඥානන්ද සාන්ති කියනවා පින්නපාතේ පාත්‍රයට හරි දාගෙන යනකොට පරිපල්ල ඇදලා මැරෙනවා. ඒ උයිට වෙඩි නම්බුකාර මරණයක් තියනද? පරයන්කින්දදී මැරුණොත් මම ඒක එහෙම්ම තියනවා නිසන් වලට ආඩම්බරයට අයින් කරන්නෙත් නැහැ. ඒකල කියන මෙන්න එක මනුස්සය මේකේ භාවනා කරලා තියෙන ඔන්න රූපේ. අනිත් උන් බොරු. මේක එහෙම නෑ මැස්සෙක් වහන්න බෑ කුරුලෑවක් එන්න බෑ කැස්සක් එන්න බෑ මේ පොලිමේ ඉන්න ඕනේ දොස්තරලයි නර්ස්ලයි ඔක්සිජනුයි විකාර එනිසා වේදනා කියන එක අර්ථකථන දෙන්න බෑන ජීවිතය කියන්නේ වේදනාවක් මේවා තියේදී අපිට භාවනා කරගෙන යන්න පුළුවන් මේ ජීවිතය අපි වැඩක් කරන් තියෙනවා එහෙම නැත්නම් අපි මේක මේ තාම කාය ආසාවෙන් ජීවිත ආසාවෙන් යන්නේ ඒක නිසා වේදනා නතර තියේදී ඉරියව් වෙනස් කරන එක නෙවෙයි භාවනාව කියලා කියන්නේ. අපි මේ හැම වෙලාවෙම දැනෙන වේදනාවට සාදර වෙලා ඉන්නවා. දැන් වේදනාවක තමයි ඉන්නේ. කාට කියන්නේද? සර්බලධාරී දෙයයන්ාන්ස කෙනෙක් කියනෝ ගියම් මට කියලා කියත හැකියි. දැන් අපිට එහෙම කෙනෙකුත් නැහැ. උතුම්තර එහෙම කරන් තියලත් නැහැ අපිට. හිටියානම් මාර අපේ පැත්තේ බයිනෝ දෙයියන්ට තොගේ කුරුම්බගෙදෙක් වගේ ඇස් දෙකට එහෙන ගහලා තිබුණාද මේව වෙද්දි මේ බලන්නේ නේද ගෙදරතර මඟහරවල මේ කරදර වෙනකන් වෙන්නේ කියලා දෙයියන්ට යදිනවා තියලා තිත්තකුණු හරපේ ඒකල්ලෙල වැඩි හරි ගියාට පස්සේ පළතුරු වට්ටියක් ගිහලා තියනවා අනේ දෙයියෝ අත අත්තරදි පාවැරදි වුණා නම් සමා වෙන්න ඒ වෙලාවෙ ඉතින් කියුණා තමයි ඉතින් වැඩි හරි කියලා දෙයියන්න පුළුවට කුණු වෙච්ච පළතුරු වට්ටියක් දීලා ෂේප් එක අපිටත් හිටියානම් ඔන්න සරබලදාරි දෙවියෙක් හරි එහෙම නැත්නම් අපිට හිටියානම් ඉස්සර දේවතාවුන් වහන්සේ නෝන කියත හැකි. බුදුහාමුදුරුවෝ දීලා නැහැ. ඒ නිසා බලන්න තව දවස් දෙකක් යනකොට ওই කේන්ද්‍ර ගන්න වේදනාව වේදනාවක් නෙවෙයි. මොකද අපිට අරමුණ ඉදිරිපත් වෙනවා. ඒ නිසා අන්නේ ඒ හැකියාව ඇති කරගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දිනකට පැයක් පමණ නිවසේදී සක්මන් භාවනාවේ යෙදෙන කෙනෙක් මේ. මම සක්මනට ගොස් සිටගෙන මම දැන් මෙතන කියා ඉරියව්ව දෙස බලමි. ඊට පසු සක්මන දෙස බලා වේගෙන් කීප වාරයක් සක්මන් කරමි. ඊට පසු මම වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මන පටන් ගනිමි. ටික වේලාවක් සක්මන් කරන විට සක්මන මැදදී මගේ හිත පිටතට නොයා ඊටා හොඳින් සතිමත් වේ. එහෙත් සක්මන අගදී ආපසු හැරුණු පසු ටික වේලාවක් යනතුරු සතිමත් බව නැති වී නැවත සක්මන මැදදී සතිමත් වේ. මේ මාගේ සක්මන් භාවනාවේ ඇති වැරදි සහගත දෙයක් දැයි පහදා දෙන්න. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මම දැන් මෙතන කියා වාඩි වූ පසු මෙට්ටේ ඇති තදගතිය මට දැනේ. ඊට පසු මා නියඬව ඉරියව්ව දෙස බලා සිටිමි. ටික වේලාවකින් මට ආස්වාස ප්‍රස්වාසය හොඳින් දැනේ. එය මා මෙනෙහි කරමින් සිටින විට හිස මුදුනේ ඊතා තද බවක් දැනේ. ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනවට වඩා ඒ ඉසෙහි හිසෙහි පවතින තද ගතිය ඊටා ප්‍රබලය. සමහර අවස්ථාවල ඒ තද ගතිය එහා මෙහා ගමන් කරන බවක් මෙන් දැනේ. ඊටා අපහසුයෙන් වද මා ඒ දෙස සතියෙන් බලා සිටිමි. එවිට ඒ තද ගතිය නළල මැදට පැමිණේ. ඒ දෙසද මා සතියෙන් බලා සිටිමි. මෙය භාවනාවේදී නිතර මට සිදුවන දෙයකි. මේ ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. මේකේ තර අන්තිමට ලියලා තියෙන විදිහට ඒ ඔළුවේ තද ගතිය වගේ දෙයක්. අපි සතිය තියෙන බාට ලකුණක් කරගත්තොත් හදිට අරියාදුවක් නෙමෙයි භවනා කරන නැති වෙලාව ඌ එනවා අපි දන්නෙත් නැහැ. භවනා කරන හොඳට තේරෙනවා. මේක මේ සතියේ තියෙන බවට ලකුණක් කරගත්තොත් හැම කැක්කමක්ම හැම පිපුරුමක්ම එනකොට අපිට සතියේ කුළු ගැන්වෙනවා. එතකොට අපි කියනවා සිංහලෙන් පැමිණි දුක් පැණි රහයි කිය. මේක සිංහලයේ පරණ කියමනක් පුදුමාකාර වර්ණකමක් තියෙන කියමනක්. හැබැයි මේ පැමිණි දුක් පැණි රහයි කියන කියමන අර්ථකථනයක් දෙන්න පුළන්නේ සතිය වර්ණ කෙනාට විතරයි. ඒ නිසා සතිය වන්නකොට අපේ පුංචි දේවල් ඇම්ප්ලිෆයි වෙලා යන්න පටන් ගන්නවා. පුංචි දේතලා මේ ලොකු වෙලා පේනවා. ඒ අර හිතේ ප්‍රනීත භාවය වැඩි වෙනකොට. ඉතින් ඒ හුඟක් වෙලාවට අර මහත කෙලිම කට උත්තරේ කිව්වා වගේ ඒක තමයි අරියාදුවට තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ. කවදා හරි ඊතුනත් එක දැන් නම් මේ පේන්නේ හරියටම ඔළුවේ තියෙන වේදනාව මම දැන් මෙතන. බොරු කරන්න බෑ. අයි කියන්නේ සතිය තියෙනවා. ඉතින් එතකොට තේරෙන පටන් ගන්නේ මේ වෙස්සලාගෙන ආපු සුභාසින්තනයක් මේ හැම වේදනාවක්. පුළුවන් තරම් වේදනාවල් ඒ වගේ තමන්ගේ වාසියට දාගන්න. මොකද එතකොට මේ රූපයක් කරහා රූප කර්මස්ථානයක් කරා භාවනා කරපෙන්න හිමීට වේදනාවන පස්සනාවට වාසි පාර දිගේ තමන්ට වාසිය දිගේ යන්න පටන් ගන්නවා. ඒතර කක්කුලේ ඇඟේ පතේ මොන වේදනාවක් දැනනවත් එයාට මේ භාවනා කරන ශීර්ෂයෙන් ඉස්සනවට ඇවිල්ලා ඉඳගෙන ඉන්නව නෙවෙයි. කොහේ හිටියත් දැන් පේනවා මේ වේදනාව ඒකාන්තයෙන්ම අස්පනා අපිට තියෙන සජීවී දෙයක්. මේකට සාදර වෙන්න තමයි සතිය අපිට උගන්වන්නේ. හැබැයි සතිය කෙලින්ම සාදරකමක් නැහැ. සාදරකම එන්නේ කමඨාන් සුද්ධ වෙච්ච කෙනාට විතරයි. ඉතින් ඒක නිසා හැම වේදනාවක්ම හැම පිපුරුමක්ම හැම කැක්කුමක්ම භාවනාව මල් මාලයට මලක් කරගන්න. අමුණගෙන අමුණගෙන යන එකයි තියෙන්නේ. සක්මන් භාවනාවේදී කියලා තියෙනවා මැදදී සක්මනේ සතිය පිහිටනවා. අගට යනකොට ඒක හැදෙනවා. ඊට පස්සේ ආයෙ මැදට එනකොට හරියනවා කියලා. ඒක තමයි බුදුරජාණන්සේ අපිට දීලා තියෙන අභ්‍යාසය. අපිට කෙලින් යනකොට සතිය පාත් ගන්න පුළුවන්. කෙලවට ගිහලා හැරෙනකොට ඉරියව මාරු වෙනකොට කැරෙනවා. ඉතින් එතකොට කරන්න තියෙන්නේ එහා කෙලවරට යනකොට බලාපොරොත්තු වෙන දැන් සතිය කැඩෙයි කිය. එම් බලාපොරොත්තු ගියොත් ඔච්චරම කැඩෙන්නේ නැහැ. ඒක නිසා මැදේ සතිය තියෙනවා. ඒක වෛක වාසියට හරව ගන්න මේ සතිය හරවග හරවන වෙලාවේදී පෙරලා ගන්න නැතුව වට ගන්න නැතුව තියා ගන්න පුළුවන්ද කියලා ඒවට කියනවා ඉරියාපත සංදි කියලා. කෙලින් යන ගමන කියලා හැරෙන වෙලාව. අන්න එතෙන්දී අල්ලගත්තට පස්සේ තේරෙයි මේ සක්මනේදී ඉගෙන ගන්න සතියේ දිනදා වැඩවලට අපි දාන්නේ අන්නේ වගේ හැලහැප්පිල්ලක අන්නේ වගේ ඉරියව මාරු වෙන වෙලාවේ සතිය පවත්න්නේ කොහොමද කියලා බැලින්න. ඉතින් ඒක ඩ්‍රයිවිං කරනකොට ප්‍රධාන පාරක ඉඳලා හරස් පාරකට දානකොට වාහනයක් පුරුදු වෙන එකට විශේෂයෙන් පුරුදු වෙන්න දෙයක් තියෙනවා. කෙලින් පාරේ වාහනයක් කරන් යන්න නම් ඉතින් ඕකට ඩ්‍රයිවිං ඕනේ නෑනේ. පිට්ටනියක කාර් එක ස්ටාර්ට් කරලා chimpanzee කර දුන්නත් එළවනවා. ඌට කරන්න දෙයක් නෑ. ඉතින් මොනවක්වත් නෑ. ඉතින් දුක්ඛානව කරකවන ගයි දින කරකවන කරන නැත යනවා. ඉතින් වාහනයක් ඒක පාර නෙවෙයි ඒක පිට්ටනිය. ඕන දෙල්ලමක් කරන්න පුළුවන්. නෝනේ පුංචි පටු පාරක් ගෙනලා හරවනවා කියන එක chimpanzee යන්න කරන්න බෑ. අන්න ඒ වගේ වැඩක් මෙතන තියෙන නිසා මේක හොඳ වාර්තා වෙලා තියෙනවා. ඒ හන්දියට යනකොට ලෑස්තිලා යන මගේ හිත දැන් කැඩෙයි. මගේ සතිය කැඩෙයි. මම නැවත කරන්න තියෙන්නේ අර ගෙනිච්ච සතිය කඩා ගන්න නැතුව නැගිටින එකට බුදුහාමුදුරු දෙන්නේ උපමාවක්. කලයේ පිරලා කිරි තියෙද්දි යම් කිසි කෙනෙක් තැනකක් මැද මේ කලයේ ඔළුවේ තියාගෙන කඳුලක්වත් හලන්නේ නැතුව ගෙනියන්න උත්සාහ කරන උත්සාහයක් වගේ. දෙපැත්ත මිනිස්සු නටනවා සින්දු කියනවා දඟලනවා. එයාට කියලා තියෙනවා කලයේ කලයේ කඳුලක්වත් හලලා නැතුව එහා පැත්තට ගියොත් උඹට ජීවිත දාන දෙනවා කඳුලක් කලේ හැරෙනොත් බෙල්ල ගහලා දානවා කියලා. ඉතින් ඒකට මේ මනුස්සයා කොහොමද යන්නේ සෙනඟ මැද? ආන්නේ වගේ මේ ඇති කරගත්ත සතිය දිගට පවත්වන්න මේක හොඳ අභ්‍යාසයක්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. භාවනාව පටන්ගෙන සිත විසිර ගියද පසුව හුස්ම රැල්ලට සිහිය පැවැත්වීම කළ හැකි විය. එක් අවස්ථාවකදී මොළය හිරි වැටි ගොස් එය කොඳු ඇට පෙළිය දිගේ පහළට ගමන් කරනවා දැනුනි. ඇඟට සුවයක් දැනුනි. කයේ තිබූ අපහසුතාවයේද නැති වූ අතර කය පවත්වා ගැනීම අපහසු වූයේ නැත. අත්වලින් සීතලක් පිටවෙන්නක් මෙන් දැනුනි. පැයකට වඩා කාලයක් භාවනාව එකම ඉරියව්වේ පැවැත්වීම කළ හැකි විය. එම ස්වභාවයේ දෙස සිහිය පැවැත්වීමට උත්සාහ කළෙමි. කයේ පහළ සිට ඉහළට යම් උත්තේජනයක් දැනීම සිදුවිය. කිහිප වරක් සිදුවිය. සක්මන් භාවනාව. දීර්ඝ ලෙස සක්මනේ යෙදෙන විට পায় පොළවට තබන විට එය මොළයට දැනෙන ස්වභාවයක් ඇත. পায় තදි තද পায় තදින් තබන නිසා යයි හැඟි එය සෙමින් තැබුවෙමි. එහෙත් සෙමින් තබන විටම ඒ තබන විටද ඒ ආකාරයෙන්ම දැනේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. අපහට කරන්නා වූ මේ උපකාරයන්ට මේ භවය තුලදීම ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය වේවා. පරියංකේ ඉන්නකොට ආනාපානේ කතා කරාට රචනය ගොඩාක් කියවිලා තියෙන්නේ ආනාපානෙත් එක්ක නෙවෙයි. මේ ශරීරය ඉහළට යනකම් හිත වැටිල්ලක් ඇවිල්ලා පල්ලෙහාට ගිහිල්ලා උත්තේජන වගේක් වෙනවා. ඒ යෝගාචරයකට බය වෙලා නැත්නම් ආනාපානෙ නොඋනායි කියලා භාවනා මොකක්වත් වෙලා නැහැ. ෂෝක් එකට තේරෙනවා මේ කය හැම වෙලාවෙම සංඥාව ගැන නිකුත් කරනවා. ඒක ආනාපානෙම විය යුතු නැහැ. කයේ සතිය තියෙන තාක්කල් මේ කයේ සිදුවෙන දේවල් දැනගන්න පුළුවන්. ඒකට බය වෙන්න ඕනේ නැහැ. ආනපානේ නැති උනායි කියලා බය වෙන දෙයක් නැත්තේ නෑ නලියනවා තේනවා උත්තේජනක් තේනවා ඉහළට පහළට සීතල වෙනවා තේනවා පහළට ඉහළට සීතල වෙනවා තේනවා ඒක බලාගෙන ඉන්නවනේ හොඳටම විශ්වාසයන්නේ මම දැන් මෙතන ඉන්නවයි කියලා ඉතින් ඒසයට 100 100ක්ම ලකුණු ලැබෙනවා ඒක පිළිබඳ ප්‍රශ්න නගලත් නෑ නගන්න ඕනකමකුත් නෑ යෝගී මම සක්මන ගැන කතා කරනකොටත් ඒ සක්මනේ යනකොට ඒ සිදුවෙන දේවල් දිහා බලාන හිටියොත් පේට පටන් ගන්නවා වම දකුණෙන් තමයි පටන් අරගන්න මොනවාට ප්‍රශ්නක් තුනත් අපි ඒකට ඔලුවට දා ඒකට හිත දාලා අපි සැකේ ගෙවනවා. නමුත් මුළු ඇඟේම සිදුවෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හරි ඉස්සරහට හරියට කරනකොට මම කරනවා කියලා නෑ සක්මනත් ඉබේ ඔහෙ යනවා. එහෙම නැත්නම් අනායාසයෙන් යනවා. මුදුවට බලන් ඉන්න පුළුවන් වයින් කර බොනික් එක් වගේ එහාට මෙහාට යනවා. ඒ කියන්නේ මට දැන් වම දකුණ තේරුන්නේ නෑ කියලා බය වෙන්න දෙයක් ඇත්තේ නෑ. තමන් දන්නවා තමන්ගේ කය කරන ඉරියව්වේ හිත තියෙනවායි කියලා. ඉතින් අන්නේ විදිහට මේ සතියට වැඩෙන්න ඉඩ තියලා සතියට විවිධාංගීකරණය වෙන්න ඉඩ තියලා කලබල වෙන්නේ නැතුව බලන්න හිටියොත් ඇත්තටම සතියේ කිසිම උපදේශයක් අවශ්‍ය නැහැ. අපි මේ තීරණයක් නැති කට්ටිය උපදෙස් දෙන්න ගිහිල්ලා අර සතියේ ස්වභාවික වර්ධනයේ බාධා වීමක් කියලා තියෙනවා. ඒ නිසා මුල් කාලේ සතිය පටන් ගන්න කාලේ වැඩමුළුව පටන් ගන්න කාලේ හැම කෙනාම සෑහෙන දුරට මේ දැඩි මත ධාරී වෙනවා රෙජිමෙන්ටේෂන් කරනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒ සතියදී අවුඳුවට බලාගෙන කයේ කොතන තිබ්බත් ඒක හිතලුවක් නෙවෙයි හීනයක් නෙවෙයි ඇත්ත සිදුවෙන දේ දන්නවනම් ඒකට යන්න දෙන්න කලබල වෙන්නේ නැතුව බලාන හිටියොත් සතිය හොඳටම වර්තමාන කයේ තියෙන දේවල් විස්තර කරනවා අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නන් නෙවෙයි. නමුත් මේව එකක්වත් බොරු කරන්න බෑ වුණා මේ වෙලාවේ අස්පනා අපිට වෙන දේවල්. අන්න ඒකට අපි කියනවා කයට මෛත්‍රී කරනවා කියලා. නැත්නම් කයත් එක්ක ඉන්නවා කියලා. නැත්නම් සතිය පෙන්නන හැමදේම බලාගෙන ඉන්නවා. අතීත වෙන්න ඕනේ අනාගත වෙන්න ඕනේ. දැන් හිතලුවකුත් නෙමෙයි වෙන්න සිදුවෙන දේ නම් පේන්නේ මේ කයේ ඉඳපු ගමන් සීතල වේගන යනවා, හිදි වැටිගෙන යනවා, සහැල්ලු වෙනවා, උණුසුම් වෙනවා. 100 100ක්ම හේතුඵල ධර්මයක් පේනවා. ඒක නැත්තම් න්‍යාය ධර්මයක් පෙන්වන්නේ. එතකොට පෙනේ මම යවෝනේ නෑ ওই වැඩේට. මේක නිරීක්ෂණය කරන්න ඕ මේක හසුරන්න මමෙක් හිටියොත් ඇඹුලයියෝක. යන්න දුන්නොත් ස්වභාව සිද්ධියට යන්න දුන්නොත් හරියම පැනිරහයි. ගහේ ඉදිලා වගේ. ආන්න එතෙන්ද යන්නකන් තමයි අපි මේ මුල් මුල් කාලේ මේ ගුණයක් කරන් දෙන්නේ සතියේට යොමුක් කරන් දෙන්නේ මේ දේ කරපන් කියලා කියන්නේ. වැඩෙන්න වැඩෙන්න ඉස්සරහට යනකොට සතියට වැඩේ බාර දෙන්න වැඩේ බාර දෙලා හුතුට ඇහැප්ට ඇහත් කියලා විස්තර බලාගෙන ඒක වார்த்தාවට දාන්න. එතකොට සතිය කවදාකවත් නමකට ගෙනියන්නේ නැහැ. හිතන්න එපා කවදාකවත් මේ අවදි භාවයේ සතිය අපි නොමකට ගෙනියයි කියලා නෑ. අවදි භාවයේ සතිය නැත්තම් තමයි නොමග යන්නේ. ඒ නිසා සිදුවෙන දේට සාදරව ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. සරණයි. ගෞරවණීය ගෞරවණීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ සිටමින් ආස්වාස ප්‍රස්වාසය ගැන මෙනෙහි කරමින් සිටින විට ක්‍රමෙන් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගොස් සිත ඉහළට ඇදී ගොස් නතර වී පවතී. ටික වේලාවකින් නැවතත් ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නට පටන් ගනී. නැවතද ඒ මෙනෙහි කරන විට සිත ඉහළට ඇදී ගොස් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යයි. එවිට කය සංසිඳී ඇත. මෙසේ විනාඩි 15ක් පමණ පසුව පසුවද මම නිින්ද ගිය බව ද දැනගතිමි. සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාවට ආ විට මෙලෙස සිදුවේ. එවිට සිත ඉහළට ගොස් බොහෝ වේලාවක් පවතී. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මින්පසු මම කුමක් කරන්නද කරුණාකර මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ප්‍රශ්න කියවන්නේ අන්ධකාර තැනක ඉඳන් මේ එළියට එනවනම් ෂෝක් එකකට පේන. තමයි කරුලම තැන. ඒ නිසා මෙතෙන් පුටු තියාගම එතකොට මේ ලියන මනුස්සයාගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ කීවර මනුස්සයාගේ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. <laughs> ඉතින් ඒ නිසා මම කියන්න දන්නේ ලියන මනුස්සයාගේ සාධාරණයේ පිණිස කියවන එකන ආලෝකයට එන්න. ඉතින් මේ විදිහට ආනාපානේ සංසිඳිලා ඊට පස්සේ මේ කය වෙන දේවල් දිහා බලන්න පටන් අරගත්තොත් ඒ කිසිම මෙහෙයුමක් නැතිකම නිසා එහෙම නැත්නම් කරන්නෙක් නැති නිසා කෙරුමක් නැති නිසා නිතිමතක් වගේ හිත පත් වෙන තත්ත්වෙට කියනවා ලීන වෙනවයි කියලා. හිත නිලීන භාවයටපත් වෙනවා. මේ හිත අවදි වෙලා තියෙන්නේ පව කරන තාකල් විතරයි. එයාගෙන් පව් අයින් කරපුවාන් හිත පෙන්ෂන් යනවා. කරගන්න දෙයක් නැති වෙනවා. එක්කෝ එයා නිදිමතට වැටෙනවා. එහෙම නැත්නම් නීරසයි කියලා කියනවා. මොනවා හරි කියලා අර මොනවා හරි ආයේ කක්කටියක් හොයන එක තමයි කියන්නේ. ඉතින් දැන් භාවනා කරන යනකොට පේනවා ආනාපාන සංසිඳනකොට මේ හිත යන තැන ගිහිලා කරන තැන තේරෙන්නේ ඒක නොදනුවත්කමක් එහෙම නැත්නම් ලූට අයෑමක් එහෙම නැත්නම් ලීන භාවයටපත් වීමක් එහෙම නැත්නම් අප්‍රකාශිත තත්ත්වයටපත් වෙනවා කියන්නේ. ඉතින් අන්න එතෙන්ට යන්න අපි මෙච්චර මහන්සි වෙලා ඒ අප්‍රකාශිත තත්ත්වයටපත් වුණාට පස්සේ හිතට හැංගෙන්න දෙන්න මේක හොඳටම අවදියෙන් බලන්න හිටියොත් අපිට දැනගන්න පුළුවන් අපි මෙතෙක් කල් දැකපු නැති එකක් හිතේ පේනවා. මේකට කියනවා අපි යටිහිත දකින්නයි කියලා. ඉතින් අපි යටිහිත গুপ্ত පැත්තට දාලා තියෙන දකින්න බැරි එකක් කියලා. දකින්න බැරි හේතුව මෙච්චර මහන්සියෙන් ඒක උපයෝග කරලා පස්සේ අපි ඒකට අවදි නැහැ. මේ අවදි භාවයට සාමාන්‍ය සතිය මදි. සතිය ඩබල් ඩෝස් වෙලා හිටින්න ඕනේ. දැනගෙන යන්න ඕනේ. දැන් මේ කෙලෙස් අඩු වෙනකොට හිත හැංගෙනවා. නිදිමතකට වගේ එනවා. ඒ නිසා ඒකට දැන් මේ මට්ටමට අවිල්ලා තියෙන්නේ. එහෙම මොනවත් නොදැන්න මට්ටමට යනකොට ඒකට අවදි වෙන්න පුළුවන් ගතියක් ඒකට ඒක දැනගන්න පුළුවන් ගතියක් හිතේ තියෙනවා. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න අරමුණ නැහැ කියලා කලබල වෙන්න එපා. ඒ වගේම සතිය නැහැ කියලා චෝදනා කරන්නත් එපා. මෙතන සතියක් තියෙනවා. මේ හිත උඩු හිතේ ඉඳලා යටි හිතට දැන් බිංගයක් හදාගෙන යනවා. ඒ නිසා මේ යටි හිතට ගියාට පස්සේ ඒක නොදැන හිටියොත් අපිට ආනිසංස නැති වෙනවා. මේකට ගිහිල්ලා මම මේකේ ස්වභාවය බලන්න ඕනේ. මේකේ හැඩේ බලන්න ඕනේ කියලා උතෙන් ගියාට පස්සේ මේක දැනගන්නාසුලෝ අවදීන් යනවා. මොකද ඒක පරියන්කේදී වගේ 3-4ක්ම වෙනවා. වෙනකොට වෙනකොට කොයි වෙලාවකට ලැහැත් වෙලා ගියොත් පෙනේවිත් පේනවනම් තියෙනවනම් කෙලස් පේන්නේ නැත්නම් නැත්නම් කෙලස් නැහැ. අර කෙලස් නැති தത്വෙට අපේ හිත ආදුනිකයි මොනවක්වත් තේරෙන්නේ නැහැ. අන්නේ කෙලස් නැති වුණත් මේක මම දැන ගන්නවා මම මේක දැක් ගන්නවා මේකට අවදි වෙන්න ඕනේ කියන එක මනුස්ස ලෝකෙට අයිති වැඩක් නෙවෙයි. ඒක උත්තරී මනුස්ස ධර්ම වැඩක්. නමුත් යන්න පුළුවන්. ඒ නිසා අන්ධකාරට යනකොට ටෝච් එකක් කරන් යනවා වගේ මම පූර්ණ අවදි භාවයකින් එළඹ සිටි ගතිය මේ මේකට යනවා කියලා යන්න පටන් අරගත්තොත් Tamanට තේරෙයි ඒක හරියට කියනවා නම් නිින්දෙන හැටි බලනිනවා. එතෙන් ඔපරේෂන් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහුවට පස්සේ සී නැති වෙන්නේ. සී නැති වෙන හැටි බලනිනවා. ඉතින් ඒකට උදාහරණයක් වශයෙන් කියනවා පුරුදු කිරීමක් සඳහා හැමදාම අපි නිින්දට යනවානේ. නිින්දට යන වෙලාවේදී කොහොමද මේ අවදි මනස නිදි මනස දක්වා යනකොට කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ අපිට තේරෙනවා ඊට පස්සේ අපි දන්නේ නැහැ. හෙටත් යන්න අදට වැඩිය පොඩ්ඩක් යන්න ඕන. අනිද්දත් යන්න අදට වැඩිය පොඩ්ඩක් යන්න. ඒකෝට මේ නිින්ද යන කලාව ආන්න ඒක මේකටම දාගත්තා නම් අරක මැක්‍රෝ ලෙවල් එක නම් විශාල පරිමාණය වෙනවා නම් අරමුණක් ගෙවිගෙන යනකොට හිත සැඟවී ගන්න හැටි, ලීන භාවයටපත් වෙන හැටි, නිදිමත භාවයටපත් වෙන හැටි අපිට අරමුණක් වෙන්න ඉඩ තියෙනවා. මම අමතර අරමුණක් ඒක. ඒකට අරමුණක් වෙනට වැඩිය අනාරම්මන කියලා කියත හැකියි. අරමුණක් නැති වෙනකොට මගේ හිතට මොකද වෙන්නේ කියලා ඒක වෙන කාටවත් බලන්න බෑ. අනිතික මේ මේ දේ වෙන්නේ නැති වෙලාවේ බල්ලා බල්ලා වැඩකුත් නැහැ. ඒ නිසා දැන් වැඩේ හරි අන්න එකට අවශ්‍ය කරන නිරීක්ෂණේ තියාගෙන යන්න පුළුවන් තරම් ඒ නොදන්න තැනට ලෑස්ති වෙලා යන එක අවදි වෙන්න බලانے යන්න පටන් අරගත්තොත් අපි අපේ මුළු ජීවිතේ සංසාර දෙකපොණති පැත්තකට දකින්න පටන් අරගනි අපේ ගෙදරම තියෙන අන්ධකාර පැත්තක් බින්ගයක්. ආන්න එක දැක්කට පස්සේ ලාභයක් තියෙනවා. මොකද හැම කෙනාගේම බින්ගේ සමානයි. කවුරු ගිහිල්ලා බැලුවත් එයා දකින්නේ මානවයාගේ මනස. ඔය යටි හිත අතින් අපි ඔක්කොම සමානයි. ඒකට පුදුම බයක් අපට තියෙන්නේ. ඒ නිසා ඒකට යන්න ඒකට යන්න තමයි අපි මේ සීලයක් සමාධිය ප්‍රඥාව දිනු කරලා තියෙන්නේ. ඒකට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගාට. තෙරුවන් සරණයි. ගරුනායක ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වී ඒ සමගම අරමුණු නොගන්නා හා සිතුවිලි නොමැති තැනකටපත් වේ. මා ඒ බව දැනගන්නේ මා ඉන් මිදී නැවත ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන අවස්ථාවටපත් වූ පසුවයි. මේ தત્ත්වය මසකට වරක් දෙවරක් වශයෙන් පැවති අතර ඒ පසු කලකදී ඊට වැඩි වාර ගණනකදී සිදුවිය. නමුත් පසුගිය සති දෙක තුලදී එම தત્ත්වය දිනපතාම වාගේ සිදු වූ අතර එසේ ගත කරන කාලයේද පෙරදී පැයක් පමණ වුවත් දැන් පැය එකහමාරක් දෙකක් පමණ වෙයි. මාගේ භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මේක ඇත්තටම එක පරියන්කයකත් 15ක් 20ක් තමාට වාර ගණක් වෙනවා. ඉස්සෙල් එක නැති තුන තුන් සැරයක් වෙනවා දැක්කයි කියලා. හතර පහ සැරේ පහ හය සැරේ වෙන්න පුළුවන්. මේකට හරියට ලෑස්ති වුණා නම් තේරෙවේ හැම හුස්මක්ම ගෙවෙනකොට ඕක සිද්ධ වෙනවා. ආශ්වාසයක් ඉවර වෙනකොට තිම්බි 100%ක්ම නැතිලා යනවා. අපි නමුත් ඒකට අවදි නෑ. දන්නේ නෑ. අපි ප්‍රශ්වාසය අල්ලගෙන පටන් අරගන්නවා. ඒ නිසා හැම හුස්මක්ම 100%ක්ම ගෙවිලා නැතර වෙනවා. පුංචි පුංචි හිස්තැන් කඩතොළු ඇතුව තමයි මේ ගමන යන්නේ. අපි කඩතුළු මකාගෙන යන්නේ තණ්හාවෙන්. ඒ නිසා හොඳට බලන්න හැම හුස්මක්ම හමාරේ ආශ්වාසයක්ම හමාරේ ප්‍රශ්වාසයක්ම හමාරේ ඔය වගේ නොදන්න කෑල්ලක් එහෙම නැත්නම් හිස්තනක් තියෙනවා. වඩගොඩලි වලගොඩලි සමතලා වේලා යන්නේ 80න් යනකොට. මේ මට්ටමට කියලා පස්සේ හොඳට 100 අවදි වුණාට පස්සේ බලන්න හැම සංසිද්ධියක්ම 100 100ක්ම ඉවරලා තමයි ඊගාව සංසිද්ධිය පටන් ගන්න. එක හිතවිල්ලක් 100ක් වෙන තමයි ගාව හිතවිල්ල පටන් ගන්න. සද්දයක් 100ක් වෙන තමයි ගාව සද්දෙට යන්නේ. හුස්මක් 100ක්ම ගෙවිල තමයි යන්නේ. ඉතින් අර අඩිය පැත්ත පල්ල පැත්ත අපි දකින්නේ නැත්තේ අපි මේ සිද්ධිය වල තියෙන ආශාව නිසා. යම් වෙලාවක සිද්ධිය හැමාරේ බලන්න යනවා කියලා හිතාන ගෙවෙන පැත්තකට කියනවා Nirodhe දකින්නයි කියලා. ක්ෂය වීම දකින්නයි කියලා. වැය වීම දකින්න ඔක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. අපි ජීවිතයෙන් බලන්නේ හට ගන්න පැත්ත. සමුදේ බලන්නයි පුදුම ආසාවක් තියෙන්නේ. කවදද අපේ හිත මේ සමුදේ බලන හිත හුස්මකුත් ඉවර වෙනවා. ආනපානෙත් ඉවර වෙවි යන්නේ. සද්දයක් ආවත් වේදනාවක් ඇති ඔය ඕනම දෙයක සද්ද වේවා හිතවිලි වේවා හුස්ම වේවා ඉවර වෙන ගේම ඉවරන පැත්ත ඔක්කොම සමානයි. පටන් ගන්න පැත්ත තමයි ඔය කුතුහලයේ දානවන ඔක්කොම දේවල් තියෙන්නේ. ඕනම දෙයක ඡය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත සමානයි. බලන්න තරම් පෞරුෂත්වයක් නැහැ. අපි ඒකට ආවමංගල්‍ය කියලා කියනවා, මුස්පීන්තුව කියලා කියනවා, කාලකන්නිකම කියලා කියනවා, කඹිරිල්ල කියලා කියන නිසා අපි ඒක දකින්න වෙනකොට නිින්ද යනවා. ඒ කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍යයට කැමති නැහැ. ඒක දක්නාසුලව බැලුවනම් හතරවෙනි ආර්ය සත්‍ය කනගාව. එන්නේ ඒකට කරන භවනා තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය වෙන්නේ. ඉතින් ඒක මේ මේ පේන දෙක් මානෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඕනම දෙක ඉවර වෙන පැත්ත බලන්න පුරුදු වෙන්න. ඉවරෙන් පැත්ත බලන්න යන එක හැම වෙලාවෙම දකිනවා. කොයි එක පටන් ගත්තත් පටන් ගන්නකොට මොන 18 තන්නේ නටාන උකුළු මුකුළු පාගෙන ආවට ඉවර නැකින් ඕනම දෙයක් සමානයි. ඒක දිහා බලපුවම කිසිම කෙනෙකුට බය වෙන්න දෙයක් නැත්තේ නෑ මේ හට ගන්න හැම දෙයක්ම ඉවරයි. ඉවරනකොට හැම එකකම තියෙන එකම මුස්පින්තු ගතිය. ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ මේ Nirodhe දක්නාන්සලෝ භාවනා කරන්න පටන් අරගත්තොත් ඒකේ ඉන්නේ භාවනා කරලා කරලා හුඟා කිහිලට ගියාට පස්සේ ආවට පස්සේ තේරෙන පටන් ගන්නවා කිසිම වියදමක් කරන්න දෙයක් නැහැ හැමදේම ඉවර වෙනවා. මට තියෙන්නේ මොන ඉඟි බිඟි දාගෙන ආවත් මුකුළු පප ආවත් කොමල පප ආවත් යන පැත්ත විතර බලන්නේ. බලන්න ගියාම ඔක්කොගෙම තියෙන සමාන ගතියක්. ඉතින් ඒක නිසා ඒක ඉස්සර මාසකර සැරයක් වුණා, වාසේ දවසර සැරයක් වුණා, දැන් එක පරියන්කේ හතර සැරයක් වෙයි. අන්තිර බලනකොට පෙනේවි හැම හුස්මක් පාරම සිද්ධ වෙනවා. හැම පිම්බීමක් හැකිලීමක් පාසම සිද්ධ වෙනවා. අන්නේ ඒ සමුදේ බල බල හිටපෙකනා මේ විදිහට Nirodhe බලනාසුලුව. ගෙවි යන පැත්තට බලනාසුලුව දැක්කොත් ඒක සාමාන්‍ය සමුදේ බලනේ කරන්න පෙන්නේ මුස්පේන්තුවක් වාගේ. හූනියමක් වාගේ. අවමංගල්‍යයක් වාගේ. එහෙම නැත්නම් අවාසනාවන්ත සිද්ධියක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න අවාසනාවන්තම පුද්ගලයයි කියලා කියනවා. මොකද බුදුරජාණන්සේ සවාසනා සකල ක්ලේශ දුරු කෙරුවානේ. වාසනාවක් ඇත්තෙම නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා ලෝකේ ඉන්න අවාසනාවන්ත බුදුහාම කෙනා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. අපි මේ වාසනාව කියලා කියන්නේ කෙලස් ටිකකට. ඒක කියන කෙලස් වාසනාව කියලා. නිසා ඉවරම වෙන්න අරින්ට දෙමලෙන් කියන්නේ නාසමාපෝ හැඳි ගෑවිලා ඵලයක්. එන්නේ તો හැඳි ගෑවිලා යන්නේ නැහැ කියලා කියන්නේ. ඒක සාපයක්. භාවනාදී මෙන්න මේකට සාදුරුනාට පස්සේ ඔන්න නිවනට කිට්ටු කරනවා. ඒ කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය අඳුර ගන්න ලෑස්ති වෙන නිසා ওই ගෙවෙන යන හැටි බලනවාදී හරි මේක අහලක් තියෙන එකමයි ওই කිනට බොහොම ළඟ ළඟ සිද්ධ වෙනවා කියලා හිතාගෙන හැම පටන් ගන්නකොට හුස්ම ඉවර වෙන හැටි බලන්න. අනික ගන්න සමස්තයක් වශයෙන් හුස්ම ඉවර වෙන හැටිත් බලන්න. බලනකොට පේනවා මේක තියෙන දේ බලන්නේ නැතිකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. කමඨාන සුද්ධ වුණා නම් ඒක බලන්න එච්චර කල්යන්නේ නැහැ. ස්වාමීන් අවසාන ප්‍රශ්නය ධර්මදේශනයෙන් ඊයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනයේ දේශනා කරන ලද නමයකට කැඩුවා වූ කාරණාවලින් ඊයේ දේශනා කළේ දික්ටි විසුද්ධියයි. එය තුන්වෙනි කොටසයි. එහි එක දෙක කොටස් මොනවාද කියා කෙටියෙන් සඳහන් කරන සේක්වා. අපේ ස්වාමින් වහන්සේට නිවනින් නිවනින්ම සැනසීම ලැබේවා. මගේ පොරොන්දු වෙලාම තිබ්බා ඒක පටලවෙන්නේ නැති වෙන්න කියනවා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ඒ ටික පුළුවන් නම් පරණ පටිගිනලා අහන්නයි කියලා කිව්වා එතහා ඒ වෙලාවේ ඒක මේ මතක නැතිකම තියෙන්නේ පරිකේ වැඩමුළු දෙකේදී කිරුවේ අපි 69 සීල විසුද්ධිය 70 චිත්ත විසුද්ධි මේ යන්නේ ditthi විසුද්ධිය ඉතින් ඒ විදිහට ඉස්සරහට ඒ විසුද්ධි නම යන එකයි තියෙන නිසා ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ එක සීල විසුද්ධි දෙක චිත්ත විසුද්ධි කියන එකයි ඒ තමයි. හොඳයි. අපි එහෙනම් පැය ගත කරලා තිනවා. ඉවර කරන්න ඉස්සලා කාට හරි වෙන මොනවා හරි ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ පිරිසුදු කිරීමක් අවශ්‍ය නම් අපි පොඩි වෙලාවක් ගනිමු. නැත්නම් අපි සතිವಾರයේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි පැයක සක්මණකින් පස්සේ නැවත එකතු වෙනවා පරියංක භාවනාවකට සාමූහික පරියංක භාවනාවකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.